අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ධර්ම සාකච්ඡාවට පෙර අපි සිහිපත් කරන්නට ඕන අපි පෙර දින කිහිපයකම සිහි කළා මේ කොරෝනා වසංගත තත්වයට වගේම මේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණය සමනය කරන්නට අපි යම් සත්‍යක්‍රියාවක් ඉදිරියේදී සිද්ධ කරන්නට සැලසුම් කරමයි කියලා. ඒ මොකද දැන් ලංකාවේ මේ වෙනකොට ආර්ථික දේශපාලන සමාජීය යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ අර්බුදයේ පාදක කොටගෙන දේශීය විදේශීය පුද්ගල සංවිධාන මේ නොඑක් අය කැසකවනවා රටත් අස්ථාවර කරලා ජනතාවත් අස්ථාවර කරලා සම්බුද්ධ ශාසනයත් අස්ථාවර කරන්නට පුද්ගලයෝ වශයෙන් උත් ක්‍රියාත්මක වෙනවා සංවිධානාත්මකවත් ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ தත්ත්වයන් සමනය කරන්නට මේ ඇතුළතින් පිටතින් පැමිණෙන මේ උවදුරු සමනය කරලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය ඇතිවයි අපි ඉදිරි පොය තුනේහි සත්‍යක්‍රියා කරන්නට සැලසුම් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ නිකිනි පොය දවසේ කියන්නේ 2022 අගෝස්තු මාසේ 11 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8යි විනාඩි 7ට සහ රාත්‍රී 8යි විනාඩි 7ට එතකොට පොය දවසේ අවස්ථා දෙකක් මේ සත්‍යක්‍රියාව කරන්නට සැලසුම් කරලා තියෙනවා. එතකොට පින්නතුන්ට ඕන තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන් ලංකාවේ හෝ පිටරට හෝ කොහේ හිටියත් ගැටලුවක් නැහැ. පන්සලේද, ගෙදරද, මහපාරේ වෙලාවට වාහනයක යමින් හිටියත් වාහනේ නවත්තන්න පහසු තැනකින් නවත්තලා 8 වෙනකොට රෑ 8 හෝ උදේ 8 8 වෙනකොට Tamange ගතසිත සංසුන් කරගෙන Tamange ජීවිතේ Tamanට සිහි කරන්නට පුළුවන් සත්‍යවාදී ගුණ සිහි කරන්න. අකුසලයෙන් වැළකුණු අවස්ථා, කුසල් කරපු අවස්ථා, යම් යහපත් ප්‍රතිපදාවන් ප්‍රගුණ කරපු අවස්ථා එකක් හෝ කිහිපයක් හෝ ඉතින් ඒවා ඒ වෙලාවට නෙමෙයි දැම්ම තියා සිහි කරලා තියාගන්න. ඒ වෙලාවට ඒ සිහි කරගත්තුව නැවත නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මෙනෙහි කරලා මනසට ශක්තිය අවදි කරගන්න. ශක්තිය අවදි කරගනේ අවදි කරගත් ශක්තිය ඇතුව ඒ සත්‍යවාදී ගුණය සහ ගොඩනගාගත් ශක්තිය තමයි අපි විහිදවන්නේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්නට අපි මෙහෙවන්නේ අර මානසික ශක්තිය. එතකොට සුරක්ෂිත වේවා කියලා ප්‍රාර්ථනාවක් නෙමෙයි. සුරක්ෂිත විය යුතුයි මේ ශක්තිය. ඒක අපි මනසින් විහිදවන්නට ඕන, මෙහෙවන්නට ඕන. ඒක හරියට පින්නතුනේ මේ සත්‍යක්‍රියාව කියන එක අපි දුන්නකට ඊතලයක් තියලා දුනුදිය ඇතලා ඉලක්කයකට විදුන්නා විදින්නවා. ඒ වගේ ප්‍රායෝගිකව ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙන වැඩක් මේ සත්‍යක්‍රියා කියලා කියන්නේ ඒකයි. සත්‍යවාදී බව මත පිහිටලා මනස සක්‍රිය කරන. නිකම් ප්‍රාර්ථනාවක් විතරක් නෙමෙයි. එතකොට අපි දැන් දුන්නේ ඊතලයේ විදිනකොට දුන්න හෝ ඊතලයේ සැලුනොත් අවශ්‍ය ඉලක්කයට යන්නේ නැහැ. ඒ වගේ අපි සත්‍යක්‍රියාව කරනකොට සත්‍යවාදී නොවුනොත් අපේ මනස සැලෙන්නට පුළුවන්. අවංක නොවුනොත් අපේ මනස සැලෙන්නට ඒ නිසා වඩා වැදගත් වෙනවා අපි සිහි කරන කාරණේ අවංකව සත්‍යවාදීව සිහි කරන්න. පංචශීලයේම කියලා සිහි කරනකොට සැකසංකාමත්ව වෙනවා නම් ඒ සැකසංකාමත්ව වෙන කාරණේ බැහැර කරලා සිහි කරන්නට පුළුවන් සිල්පද ටික විතරක් සිහි කරන්න. ඒක මුළු ජීවිත කාලෙම කියලා සිහි කරන්න බැරි නම් මෙන්න මේ කාල පරිච්ඡේදයේ අවුරුද්දක් මාසයක් දවස් හතක් එහෙම Tamanට නිශ්චිතව අවංකව සත්‍යවාදීව සිහි කරන්න පුළුවන් කාලය විතරක් වෙන් කරගන්න. වෙන් කරගෙන මෙන්න මේ අකුසලයෙන් මම මේ පමණ කාලයක් වැළකීලා හිටියා. ඒ වගේම මේ කුසලය මම පුහුණු කළා. මේ ප්‍රතිපත්තියෙහිමත් පිහිටලා හිටිය. ඒක සත්‍යයි. ඒතොර ඒක සත්‍යයි කියලා සිහි කරනකොට යන්තරමකින්වත් චංචල බවක්, විචිකිච්ඡාවක්, කැළඹීමක් තියෙන්න බෑ. එහෙම වුණොත් අදාළ ඉලක්කයට අපේ මනෝභාවය මෙහෙවන්නට බෑ. ඒ නිසා අපි පොය දවස වෙනකන් ඉන්නේ නැතුව දැම්ම තියා අපේ ජීවිතය අපට ඒ විදිහට සිහි කරන්නට පුළුවන් ಗುಣ ප්‍රතිපත්ති අපි දැන්ම තියා සිහි කරලා තියාගන්න ඕන මෙන්න මේ ටික තමයි මම එදාට සිහි කරන්නේ. එතකොට පොය දවසේ උදේ 8ට සහ රෑ 8ට පහසු විදිහට ඉරියව්ව පවත්වාගෙන ගතසිත සැහැල්ලු කරගෙන අර කරුණු ටික නැවත නැවත විනාඩි 5ක් 6ක් 7ක් සිහි කරනවා. සිහි කරලා හරියටම 8යි විනාඩි 7ට මේක එකවරම අපේ චිත්ත වේගයන් මුදා හැරීම වැදගත් වෙනවා. මොකද අපි දැන් ගිනි ගොඩකට වතුර බිඳුව බිඳුව දැම්මට ගින්නක් නිවන්න බෑනේ. හැබැයි වතුර බින්දු ටික ඔක්කොම එකතු කරලා එකවර හැලුවොත් මහ ගිනි කඳක් වුණත් නිවන්න පුළුවන්. අන්න ඒ වගේ අපි එක් එක්කෙනාගේ චිත්ත ශක්තිය කොතෙක් දුර්වල වුණත් ඒක එකවර මෙහෙවනකොට ලොකු ශක්තියක් ගොඩනගන්න පුළුවන්. අපි කාගේ චිත්ත ශක්තිය දුර්වල නැහැ හරියට මෙහෙවුවොත් ඉතින් Taman හිතනවා නම් දුර්වලයි කියලා ඒ දුර්වල වුණත් කමක් නැහැ. මේකට ක්‍රියාත්මක වෙන්නේ යන්තම් හරි ඒ ගොඩනගෙන සවිය මේකට මහත් වූ ශක්තියක් වෙනවා. අර කුඩා කුඩා දර කෝටු උනත් එකට බැඳහම දර මිටිය ශක්තිමත්නේ. ඒ වගේ වතුර බිඳුව බිඳුව එකතු උනත් ඒක එකතු වුනහම ජල කඳක්නේ. ඒ වගේ අපි හැමෝගෙම චිත්ත තරංග අල්ප වුණත් මහත් වුණත් ඒවා එකතු කළාම ලොකු ශක්තියක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා හරියටම වෙලාවට. ඒතකොට විදේශ රටවල ඉඳලා සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙනවා නම් ලංකාවේ වෙලාවට 90 වෙලාව ගණනය කරන. ලංකාවේ උදේ 8යි 7 කියන්නේ ඒ රටේ කීයද? එහෙම තමයි වෙලාව ගන්න එක. රාත්‍රී 8යි 7 කියන්නේ ඒ රටේ කීයද? ඒ අනුව වෙලාව ගන්න එකල හරියටම ඒ වෙලාවෙම ඒක ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා හැමදෙනා. එතකොට අර විදිහට සත්‍යවාදී වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන. ඒ අවංක බව මත සත්‍යවාදී බව මත මනස චංචල නොවි හරියට ඒ මනෝභාවය අවදි කරන්න. ඊට පස්සේ නැවත නැවත ඒ තමන්ගේ ප්‍රතිපත්තිය ගුණය සිහි කරනකොට අර දුන්නට ඊතලේ තියලා දුනුපිය ඇදලා වේගය ගන්නවා වගේ ලොකු මානසික ශක්තියක් අවදි වෙනවා. ඊට පස්සේ හරියට ඉලක්කය අරගෙන ඊතලය මුදා හරින්නා වගේ අපි ඉලක්ක කරන්න ඕන මේ රටට, ජාතියට, ශාසනයට ඇතුළතින් පිටතින් පැමිණෙන විවිධාකාර විනාශකාරී බලවේග. පුද්ගල හෝ සාමූහික හෝ සංවිධානාත්මක හෝ දේශීය හෝ විදේශීය හෝ ආගමික හෝ ඒ කවර පැත්තකින් හරි ඇතුළතින් පිටතින් පැමිණෙන සියලුම බාධක අර්බුද සමණය වෙලා රටත් ජාත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්න සුරක්ෂිත විය යුතුය කියන ඒ දැඩි චිත්ත අධිෂ්ඨානය තමයි අපි මුදා එතකොට ඒක හරියටම අර දුන්නේ හිතලේ මුදා හරින්න වගේ අදාළ ඉලක්කයට අපේ මනෝභාවය විකාශනය කිරීමයි කරන්නේ. ඉතින් මේවා යම් කලක් පුහුණු කරලා තියෙන අයට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති අය උනත් පුළුවන් හැටියට හරි මේවා කරන්න උත්සාහ කරන්න කරද්දි කරද්දි තමයි අපි පුහුණු වෙන්නේ. එහෙම නැතුව අපි නොකර හිටියොත් අපිට මේවා මොනවද කරෙන්නේ කියලාවත් හිතා ගන්න අමාරුයි. ඒ නිසා අපි උනත් ටික ටික එහෙම එහෙම තමයි ටිකෙන් ටික පුහුණු කරන්නේ. ඉතින් තවමත් අපි පුහුණු වෙමින් පවතිනවා ඒවා. ඉතින් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ඒවා කරනවා. ඉතින් අනිත් අයටත් අපි මෙත් සිතින් ආරාධනා කරන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ගිහි භවතුන්ටත් ලාංකික පුරවැසියන් හැටියට අපේ රටේ හිටියත් පිට රට හිටියත් කොහේ හිටියත් කමක් නැහැ. ජාතිය, ආගම, රට මොකක් වුණත් කමක් නැහැ. ශ්‍රී ලංකාව ජනතාව සාසනය රැක ගන්නට ඕන කියන සත්පුරුෂ අදහස තියෙන සියලු දෙනාට අපි මෙත් සිතින් ආරාධනා කරනවා 2022 අගෝස්තු මාසේ 11 වෙනි බ්‍රහස්පතින්දා නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ උදේ 8යි විනාඩි 7ට සහ රාත්‍රී 8යි විනාඩි 7ට මේ ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සමග මුසු වෙමින් රට ජාතිය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව මේ සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙන හැටියට